චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුරන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 පංචමානී භික්ඛවේ මුත්තායතනානි අත්ථ භික්ඛුනෝ අප්‍රමත්තස්ස ආකාපිනෝ පහිත්තස්ස විරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනා වාසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පන්නං වානුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති තී සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි අපිට අවශ්‍ය වෙන වෙලාවල් වලට යම් යම් කරුණු ඒක රාශී කර ගැනීම සඳහා කෙටි සූත්‍ර ආශ්‍රයෙන් තියෙන ධර්ම දේශනාවන් සිද්ධ කරනවා අද දවසේත් බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංචාංගික වර්ගයේ තියෙන විමුක්තායතන සූත්‍රය ආශ්‍රයෙන් ධර්මය සාකච්ඡා කරන්නයි. මේකට කාරණාවක් තියෙනවා අපි කරන බොහෝ දේවල් අර්ථය හරියට දැනගන්නේ නැතුව සිද්ධ කිරීම හින්දා ලබාගත හැකි ප්‍රතිඵලය ලබා ගන්න තියෙන අවස්ථාව බොහෝ ගිලිහෙනවා. අර්ථය හරියට දන්නේ නැතුව කටයුතු කිරීම නිසා කරන දේවල් වලින් ලබාගත හැකි විශාල ප්‍රයෝජනයක් සිද්ධ කරගන්නේ නැතුව කටයුතු කරන බව තේරුම්ගෙන ගත කරන කාලයෙන් උපරිමයක් කොට ජීවිතයට ඒ කාලය යොදා ගන්න කරන වැඩේ හරියටම කරන්ඩ යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න උදව් කරගන්නයි අද දවසේ අපි මේ සූත්‍ර ධර්මය භාවිතා කරන්න කල්පනා කරේ. විමුක්තායතනයක් විමුක්තායතන විමුක්තියටපත් වෙන ආයතන. ඒ කියන්නේ නිවන් දොරටු. නිවන් දකින නිවන් මඟ පෑදෙන අවස්ථා පිළිබඳව පහක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. අනිත් එක තමයි ධර්ම දේශනා කිරීම. අනිත් එක තමයි ධර්මයේ සත්‍යයනා කිරීම. හරිද? බලන්න ධර්මයේ සත්‍යයනා කරනකොට කෙනෙක් නිවන් දකින්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙවෙයි තමන් ඇති කර අහලා තියෙන ධර්මයක් යම්කිසි කෙනෙක් නැවත නැවත විතර්ක කරනවා නම් යම් ආකාරයකට ඒ ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන වෙලාවකත් එයාට ආරියස්ථාන මාර්ගයේ අංගට පෑදෙන්න පුළුවන්. තමන්ගේ හිතෙන් නැగిලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් වූ සමාධි නිමිත්තක් තුල යෙදලා ඉඳලා ඒ ඒ සමාධි නිමිත්ත හේතුවෙන් ප්‍රඥාව පහළ වෙලා නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ ධර්මයේ වෙනත් සමාධි නිමිත්තක ඉන්න වෙලාවක අපිට මේ ධර්මය පැහැදිලා නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පිළිබඳව අපි එකින් එක විමසලා බලන්න ඕනේ කොහොමද අපි මේක තේරුම් ගන්නෙ කියලා. දැන් ධර්මයේ දේශනා ධර්ම ශ්‍රවණය දේශනා කරනකොට ශාස්ත්‍රවේදයන් වහන්සේ හෝ නැත්නම් ඒ ගෞරවනීය සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් ඒ ධර්මය දේශනා කරනකොට මේ භික්ෂුව යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝ ගරුට්ටානිය සබ්‍රහ්මචාරි තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථ පරිසංවේදිච්ච හෝති ධම්ම පරිසංවේදිච්ච ඒ ඒ අහන ධර්මය පිළිබඳව අර්ථ පරිසංවේදීව ධම්ම පරිසංවේදීව අහන්න ඕනේ කියන එකයි. ඒ අර්ථයන් තමන්ගේ දැන් හොඳට හිත එකඟ කරගෙන දැන් අපි හිතමුකෝ ධර්මය අපි ශ්‍රවණය කරනකොට ඒ ශාස්ත්‍රයන් වහන්සේ හෝ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනකොට තමන්ගේ අතුලාන්තයේ විමසමින් ඒ කියන අර්ථයෙන් දැන් අපි තුමු කාමච්ඡන්දය ගැන දේශනා කරනවා. තමන්ගේ තුල කාමච්ඡන්දය ඇති බව දනි. නැති කාමච්ඡන්දය උපදිනවා යයි දනි. මේ විදිහට ධර්මයේ දේශනා කරනකොට මගේ තුල උපදින මේ අතුලාන්තයෙන් උපදින ධම්ම හැඟීම් මේ දේශනාවත් එක්ක ගලපමින් තමන්ගේ තුලින් උපදින්නා වූ දේවල් දැන් අපි උදාහරණයක් ගමුකෝ හොඳ උදාහරණයක් තියෙනවා අපි හැම වෙලෙම පාවිච්චි කරපු එකක්. ඒක සූත්‍ර ධර්මයක් තියෙනවා ජීවිතේ වැඩියෙන්ම අපි කියලා තියෙන සූත්‍ර ධර්මය. මේකම ගන්න ඕන උදාහරණයක්. ඒකට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. වැඩියෙන්ම කියලා තියෙන සූත්‍ර ධර්මය කියලා කිව්වට අපිට කමක් නෑ ඒක. වැඩියෙන්ම ඇහිලා තියෙන, වැඩියෙන්ම අහලා තියෙන, වැඩියෙන්ම සජ්ජායනා කරලා තියෙන සූත්‍ර ධර්මය ගමුකෝ. එතකොට අපිට මේක කොච්චර අපරාධ කාලයක් වුණාද කියලා තේරුම් ගන්න පුළුවන්. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජූජ සූජූච සෝචෝ චස්ස මුදුවන සමානි අපි අත්‍තරම කියොත් එන්නේ අපි වැඩියෙන්ම අහලා තියෙන වැඩියෙන්ම කියලා තියෙන වැඩියෙන්ම බලක් විදියටත් උනත් අහලා තියෙන සූත්‍රයක් කියලා මේක නේද වැඩියෙන්ම සජ්ජායනා කරලා තියෙන කියලා එතකොට දැන් දේශනා කරනවා අන්නේ මත් කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච කියලා. දැන් සිංහලෙන් කියන්නේ කියන්නේ ඒ උතුම් නිවාන පදේ සාක්ෂාත් කර ගැනීම සඳහා යන්තං සන්තං පදං අபிසමෙච්ච හරිත කර්මීය මත්ත්ව කුසලේන කළ යුතු දේ කළ යුතු අත්ත් කුසලය සක්කෝ උජූච සූජූච සුවචෝ මුදු අනතිමානී මේ විදිහට මේ ගුණ විස්තර කරනවා. දැන් සත්‍යෝ ගුණය කියවම අපි ළඟ තියෙන්න ඕනේ හාත්පසින්ම තියෙන සකසුරුවම් භාවයක්. මේ හිත විසිර යන්න නොදී එක එක ආකාරයක ඉන්දිය අසමර්ථ වෙනකොට ඉන්දිය දුර්වල වෙනකොට සමාධිය අඩු වෙනකොට සමාධිය වැඩි කරගන්නත් වීරිය අඩු වෙනකොට වීරිය වැඩි කරගන්නත් වීරිය වැඩි වෙනකොට නේද සමාධියත් එක්ක එක සමතුලිත කරගන්නත් ශ්‍රද්ධාව වැඩි වෙනකොට ප්‍රඥාව වැඩි කරගන්නත් මේ විදිහට අර හැම පැත්තටම විසිරීලා යන හිත එක තැනක අරගෙන තියාගන්න තරම් දක්ෂකමක් ඒක ජීවිතය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනමයි දේශනා කරන්නේ ජීවිතය ගැන තමන්ගේ ජීවිතයත් තරම් බලන්න හරියට පටල ගන්නවා පටල ගන්නේ නැතුව හැම දෙයක්ම අර දැන් දැකලා තියෙන සමහර කට්ටිය ගොඩාක් වැඩ කරනවා ඉතාලම කෙටි වෙලාවක. ඒක හුඟා දේවල් වේගෙන් වේගෙන් වේගෙන් හරියම සකසුරුවම කරගන්නවා. දැකලා තියෙනවද? සමහර දක්ෂ නිලධාරි වෛද්‍යවරු, ඉංජිනේරුවරු වගේ අයත් ජීවිතේ ඒ තරම්ම සාර්ථක කරගත්තේ නැති අයත්. කොහොමද හරි වැඩකට ගියාම කොහොමද? නේද? අර කට්ටියගේ ඇඳුමේ ඉඳලා, ඒ කට්ටියගේ ක්‍රියාපිළිවෙලේ ඉඳලා එහාට මෙහාට දුවන එකේ නේද? මේ හැම වැඩකම නිකම් පොඩි සකසිරුවමක් තියෙන ගතියක් පේන්න තියෙනවා. මුල ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම නිකන් ඔහේ එහෙට මෙහෙට හිටිය අය මොන හරි වැඩක් කරන්න ගියාම කොහොමද? ඒකට අපේ ජීවිතේේම තියෙන අඩුපාඩුවක් තමයි මේ සක්‍රෝ කියන ගුණය නැතිකම. ඉතින් අන්න ඒ වගේ අපේ මේ සක්‍රෝ කියලා දේශනා කරනකොට දැන් මම මේ සිංහලෙන් කියනකොට දැන් අපි මේ කරන ධර්මස්වරණ යන්නේ. මගේ තුල මගේ සිත සකසිරුවම්ව විසිරයා නොදී තබා ගැනීමේ දක්ෂතාවයක් හැකියාවක් මට තියෙනවද කියලා අපේ පැත්තෙන්ම පොඩක් විමසා බැලිය යුතු හැකි විමසා බැලිය හැකි තත්යකට අපිවපත් වෙන්න ඕනේ. තමන්ගේම தত্ত্বය තමන්ගේම තුලින් අර්ථ පරිසංවේදීව ධම්ම පරිසංවේදීව කියන්නේ ඒකයි. ඉතින් අපේ අතෝ ඒක හින්දා අර සකසුරුවම් වෙලා බණ අහන එක හරි වටිනවා. නේද? ඒ ධර්ම දේශනාවටම හිත යොමු කරගෙන බණ අහන එක වටිනවා. මේකෙදි දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සූත්‍රය තේරගත්තේ ඒකයි. බොහෝ දෙනෙක් මගෙන් අහලා වෙලා තිබුණා. සම්දුරෝනේ අපි නිවන් මාර්ග දේශනාවට නම් දැන් වෙලාව දාගෙන තියෙනවා කොහොම හරි. හරි ඒ වෙලාවට අපි කොහොම හරි බණ අහනවා. නමුත් මම කුස්සිය උයන වෙලාවට තවත් නොයෙකුත් වැඩක් කරන වෙලාවට වාහනයක් පදවන වෙලාවට ධර්මයේ ශ්‍රවණය කිරීම ධර්ම අගෞරවයක්ද කියලා. ඒ සමහර අය එහෙම කියනවා ඒකින්ද මේක ගෞරවයෙන්ම ඉඳගෙන ගෞරවයෙන්ම අහන්න ඕනේ. හරියටම හරි. බණ කහනකොට වෙලාව වෙන් කරගෙන ගෞරවයෙන්ම ඒ ධර්ම දේශනාව සඳහා ශ්‍රවණය කරන්න වෙලාව වෙන් කරගෙන අනිත් පැයට පැත්තකට දාලා හරිද? අන්න එහෙම ඒකටම හිත යොමු කොට බණ අහන එක තමයි නිවැරදිම ක්‍රමය හොඳම ක්‍රමය. හරිද? හැබැයි දවසකට එක සැරයක් හරි එහෙම බණ අහන්න ඕනේ. ඒකට පැයක්වත් යොදා ගන්න ඕනේ. ඒක ඇවිල්ලා එතකොට අර ආර්ථ පරිසංවේදීව, ධර්ම පරිසංවේදීව මේ බණ අහන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඒ අතර වාරේ අපිට වැඩක් කරන ගමනුත් බණක් අහන්න පුළුවන්කමක් ලැබුණා කියලා. අද අපි හිතනවා කුස්සියේ වැඩ. ඉතින් වෙන ඒවා කර කර ඉන්නවට වැඩිය බණක් ඇහෙන්න දාගෙන කුස්සියේ වැඩ ටික කරන ගන්න තියෙනවා නම් හොඳ නැද්ද? කොතර හොඳද? ආන් එහෙමත් කරාට කමක් නැහැ. හැබැයි හුඟක් අය අර වැඩේ කරන හින්දා අර හරියට බණ අහන එක කරන්නේ වෙන වැඩ කරන ගමන් බණ අහන්න පුරුදු වෙනවා. හරි ඒකෙන් වෙන්නේ අපිට ලොකු හානියක් වෙන එක. මොකක්ද හානියක් වෙන්නේ අර හොඳට ඇස් දෙක පියාගෙන නිදා ගන්න නැතුව සමහර අය බණ අහන්න ගිහලා ඇස් දෙක පියාගත්ත ගමන් මොකද කරන්නේ? හොඳටම බුදිහිමයි ඇස් අරගෙන හරි. හරිද හොඳට තමන්ගේ හිතට දැනෙන්න ඇතුළට විමසන විදිහට දැනි දැනි දැනි දැනි එක තැනකට වෙලා හොඳට බණක් අහන්න ඕන දවසකට එක සැරයක් වගේ. ඊට අමතරව අනිත් වැඩ කරන ගමන් බණ අහන එක හොඳයි. වැඩ කරන ගමන් වෙන මොනවා හිත හිත ඉන්නවට වැඩිය. ධර්මය ශ්‍රවණය වෙන්න ඇරලා. හැබැයි ඉතින් සමහර අය හරිය නරක වැඩ වගේක් කරනවා. බණ ඇහෙන්න දාලා කට්ටිය කෑ ගහනවා. ඒක නිකන් අර ගෙදරක නිකන් පුරුද්දකට වගේ හැම වෙලේම ඇහෙන්න දාලා. ඒක නම් හරිම අගෞරවණීයයි. වැඩක් කරන ගමන් හරි බණක් අහන්න බැයි නම් කට්ටිය එකතු වෙලා කෑ ගහනවා නම් දඟලනවා අරක තවත් කරත්තරයක් වෙන්න දාගන්නේ අගෞරව වෙන්න දාගන්නේ නැති වෙන්න ඕන. Taman තනියෙන් වැඩක් කරන වෙලාවක දාගෙන අපි එහෙනම් බණ අහන ගමන් වැඩ කරමු කියලා කතා වෙලා වැඩ ඒ ඒ වෙලාව නැති හින්දා එහෙම කරාට කමක් නැහැ. හැබැයි දවසකට එක සැරයක්වත් පුරුදු වෙන්න ඕනේ. වෙලාවක් අරගෙන ඒ වෙලාවේ ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහාම සම්පූර්ණ අවධානය යොමු කරගෙන හිමින් බණ අහන්න ඕනේ. එතකොට තමයි මොකද අපි දැන් ඕන් දැන් බණක් කියනකොට පළවෙනි අවවාදය දෙනවා. හරි දෙවෙනි අවවාදයක් දෙනවා. තුන්වෙනි අවවාදය ඊට වැඩිය ගැඹුරු එකක්. ඒක නැතුව හතරේ මේක හඳගෙන ඕන් දුවගෙන ගිහින් ඉවර වෙලා මුන්න වතුර එකක් ගේන්න යන්නම් අරක දෙගෙනක් දෙන්නම් මේක ගෙනත් දෙන්නම් කිය එහෙට මෙහෙට දුවනකොට අර බණ ටික ඇහෙන්නේ නැහැ. හරිද? ඒකින්ද පවුලේ කට්ටිය හරි කමන්නේ නැහැ මේ බණ අහන වෙලාවයි. නේද? මේක බණ අහන වෙලාවයි කියලා වෙන් කරගෙන බණ ඇහිමෙන් අපිට මෙන්න මේ කියන අවස්ථාව ලැබෙනවා. මොකද්ද? අත්ත පරිසංවේදීව ධම්ම පරිසංවේදීව. තමන්ගේ හිත පිළිනදී මේ ඒ ක්‍රමයට බණ අහනකොට හරිද? සිද්ධ වෙන දේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තස්ස අත්පටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ මේ විදිහට අර්ථපටිසංවේදීව ධර්මපටිසංවේදීව තමන්ගේ අතුලාන්ත ක්‍රියාවලිය අත්දැකීමින් ක්‍රමානුකූලව බණ අහනකොට යම්කිසි කෙනෙක් පාමුජ්ජන් ජායති. දුර්වල ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා හිතේ. හරිද? එහෙම නොත් විතර එහෙම අර්ථපරිසංවේදී ධර්මපරිසංවේදී අහුවොත් ප්‍රමාණිකුලව කෙලෙස් වලින් හිත විදින වෙලාවක් එන්න පුළුවන්. ඒ ධර්මයෙන් හින්දා මහා ප්‍රීතියක් උපදින්න පුළුවන්. හරිද? ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් හිමින් සැරේ ඒ ප්‍රීතිය අත්විඳින්න පාමුද්දන් ජායති. පාමුදිතස්ස ප්‍රීති ජායති. මේ ප්‍රමෝදය හේතු වෙනවා ප්‍රීතිය උපදින්න. එතකොට ඒ දුර්වල ප්‍රීතිය ප්‍රමෝදයෙන් දුර්වල ප්‍රීතිය ප්‍රීතිය. ප්‍රීති මනස කායෝ පස්සම්භති. බනහන වෙලාවක පස්සම් භයං කාය සංක කාය සංකාරයන් සංසිඳෙන්න පුළුවන්කම තියෙනවා. කාය සංසිඳනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. මේ සංසිඳිච්ච කය සැපේ පිණිස සැපේ පිණිස හේතු වෙනවා. එතකොට සුඛිනෝ චිත්තං සමාධියති මේ සැපදායක ස්වභාවය චිත්ත සමාධියට හේතු වෙනවා. ඉතින් මෙන්න මේ සමාධිය යම් දවසක ඒ කියන සමාධිය මාර්ග සමාධිය බවට පත් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මෙතෙන් ප්‍රඥාව එකතු වෙනකොට අපි බොහෝ මේ ප්‍රඥාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ වැනි තත්වයකටපත් වෙන්න නම් අපි දවසකට එක සැරයක්වත් හරියට බණ අහන්න ඕනේ. හරියට බණ අහන්න. ඒක තේරුම අනිත් බණ අහන්න එපා කියන එක නෙවෙයි. හරි? හරියට බණ අහන්නත් ඕනේ. වැඩ කරන ගමන් බණ අහුවා කියලා ප්‍රශ්නකුත් නෑ. හැබැයි වැඩ කරන ගමන් බණ අහන හින්දා අපි බණ අහනවානේ කියලා හිතට වංචා කරගෙන හරියට බණ අහන එක නවත්තලා දානවා සමහර කට්ටිය. අපි ගණ ඇහුවා නේ කියලා. ඒකින්ද උපරිම උත්සාහයක් ගන්න ඕනේ බණ අහද්දී උපරිම උත්සාහයක් ගන්න ඕනේ හැම බණ පදයකම තේරුම හැම වෙලේම ධර්ම දේශනාවක තියෙන තේරුම තමයි පින්නත්නි ඒ ධර්ම දේශනාව තමන්ගේ පැත්තෙන් අපේ හිත තුළ උපදින චේතනා ගැනමයි ධර්මයේ තිබෙන මොනවා ගැනද ධර්මනේ අකුසල චේතනා අයින් කරලා කුසල චේතනා වර්ධනය කර ගැනීම සඳහා වූ ධර්මයෙන් ධර්මය කියන්නේ. එහෙනම් ධර්මය කියන්නේ මොකක්ද? චේතනාවක් චේතනා ගැනමයි. මේ චේතනා උපදින්නේ කොහෙද? මගේ ළඟ. එහෙනම් මගේ ළඟ උපදින හැම චේතනාවක් ගැනම හිරියොත් අප්පාදිය ගැන දේශනා කරනකොට මගේ තුල හිරිය පාපයට ලැජ්ජාව උපදිනවාද පාපයට බය උපදිනවාද ඒ විදිහට තමන් තුල විමසමින් විමසමින් තමන්ගේ තුලින් විමසමින් විමසමින් ධර්මයේ ශ්‍රවණය කරන්න හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? එහෙමනොත් ඒකෙන් අපිට ඒක දවසක විමුක්තායතනයක් වෙනවා වාගේම ඊට මෙහා බොහෝ ධර්මයන් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ලොකු හේතුවක් ලොකු හේතුවක් වෙනවා. ඊළඟ එක බණ කවුරුහරි බණ කියනකොට අහගෙන ඉන්න එක වගේම ඊළඟ කාරණාව තමයි ධර්මයේ දේශනා කරන්නේ. හරිද? ධර්මයේ දේශනා කරනකොට ඉතින් මේකත් ඒකත් ඉතින් ඕන නම් ටිකක් බණ කියන්න පුළුවන්. තව කෙනෙක් කෙනෙකුට නේද? ඇයි ගෙදරට නෑ අවවාද ටිකක් දෙනවා කියන්නේ මොකද්ද? ධර්මාවාදයක් දෙන්න බැයිද? මං වගේ ඉඳගෙන පවන්නක්වත් තියාගෙන නෙවෙයි. නේද? හ්ම් අහන්න බලන්න පොඩ්ඩක්. තමන්ගේ හිතේ. දන්න බණ ටිකක් ගෙදරට එන කෙනෙකුට කියලා දුන්නහම මතකද? කවුරු හරි ආපුවම අල්ලගන්න ඕන සාකච්ඡාවකට දන්නවද? නිකන් ඉඳලා බෑ. නීවරණ ගැන දැනගන්න ඕනේ. දැන් බොජ්ජංග ගැන දන්නවා. සමාධිය ගැන දන්නවා. බොහෝ බණ අහලා තියෙනවා. Taman දන්න දේවල් කාට හරි ඉන්නවකෝ අද අහවලා ආපහම මම බණ ටිකක් කියන්න ඕනේ. ඒ බණ කියලා කියන්න ඕන අහම ඉඳ ගන්න මම බණ කියන්න කියලා එහෙම කියන්න ඕනේ. නේද? ගෙදරට ඇවිල්ලා කුස්සියේ පුටියෙන් ආඩු වුණා නම් ප්ලේන් ටිකක් හදලා දීලා අද හරි වැඩක් නේ උනේ. අද උදේ බණක් ගියානේ. බොජ්ජංග ගැන නේ කිව්වේ. මතක තියාගෙන ඉන්න හොඳට. හරිද? තියාගෙන ඉඳලා කියලා. හ්ම්. නීවරණ කියන්නේ අද බණ කිව්වේ. අපි හිතුවේ නෑනේ මේ නීවරණ කියන්නේ මෙහෙම භයානක જાතියක් කියලා. අපි දැනගෙන හිටියේ නෑනේ. හ්ම්. ඔයාලා දන්නවද මෙව්වා? මේ මෙහෙම කිව්වනේ. මෙහෙම කිව්වනේ. හ්ම්. කියලා එහෙම කියන්න සැලසුම් කරවුවොත් උදේ කඩපාඩම් කරගන්න වෙනවද නැද්ද? පොඩි ආසාවක් තියාගන්න අනිත් අය බණ කියලා දෙන්න ඕනේ කියලා. ඒකෙන් තමයි ලොකු පිනක් වෙනවා. හරිද? ඒක කට්ටිය අර්ථ දක්වයි පඬිතුකම තමයි කියලා. ඔව් පඬිතුකම තමයි. නේද? ඔව් පඬිතුකම තමයි. එහෙම හිතන්න කමක් නැහැ. මොකද අපි යම් කිසි දෙයක් කියලා දෙන්න ගියාම අපේ පින්වත්නි යමක් කෙනෙකුට කියලා දෙන්න ගියාමයි වැඩිපුරම ඒක හරියට පෙළගස්ස ගන්න වෙන්නේ. හ්ම් කියලා දෙන ක්‍රමානුකූලව කියලා දෙන මතක තියාගන්න ඕනේ. යම් ධර්ම කරුණක් අහගත්තාම ඒක හොඳට තේරියට මතක තියාගන්න. මතක තියාගෙන කවුරුහරි කෙනෙක්ව හම්බෙච්ච ගමන් අවස්ථාව හැබැයි තියම් වෙලේම නම් යන්න එපා, ගැළපෙන්නේ නැති අය බණ කියන්න යන්න එපා. ඒකවල කියන්න පටන් ගන්නවා අපිට පිස්සු කියලා. නේද? Tamanට සුදුසුයි කියලා හිතන කෙනෙකුට වටිනාකම දන්න කෙනෙකුට වහාම කියලා දෙන්න උත්සාහයක් ගන්න. ආන්ගේ කියලා දෙන්න කියලා දෙන්න කියලා දෙන්න Tamanට ඒ ධර්මයේ තුලින් වැඩි ලාභයක් ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. හරිද? වැඩි ලාභයක් වැඩි තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕනේ අපි දන්න ධර්මය ඉතින් දැන් කර්ණීයමෙත් සූත්‍රය ගැන නම් ඒ කර්ණීයමෙත් සූත්‍රයේ කාරණා මතක තියාගෙන ඉඳලා හරි හැන්දෑවට ගෙදර කට්ටිය හරි කවුරු හරි එකතු වෙලා කර්ණීමේ සූත්‍රය සජ්ජායනා කරනවා. කර්ණීමේ සූත්‍රය කියලා ඉවර වුණාට පස්සේ දැන් ඔන්න බල කියන්න වෙලාව ගන්න. ඔතන ඒක තියෙන්නේ මොනවද කියලා. හ්ම්. මේකේ තියෙන මෙන්න මේ කාරණාව, මේකේ තියෙන මෙන්න මේ කාරණාව, මේකේ තියෙන මෙන්න මේ කාරණාව කියලා ඉතින් බණ ටිකක් කියලා දෙනවා. ඒ කියලා දෙනකොට Tamanට වෙනදාට වැඩිය වැටෙන්න පටන් ගන්නවා. ඉතින් වික්‍රම වහන්සේ නමකට විශේෂයෙන් එක දිගට එක දිගට බණ කියනකොට ඒ ඒ කියන බණ අර්ථයෙන් යුක්තව ඒ කියන්නේ අර්ථ පරිසංවේදීව මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර්ථ පරිසංවේදීවම ධම්ම පරිසංවේදීව තමන්ගේ අතුලාන්තය පිරික්සමින්ම ඒ කියන අර්ථයන් තමන්ගේ අතුලාන්තයෙන් දැන් අපි හිතමුකෝ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා දේශනා කරනකොට මේ මේ හැම දෙයක්ම ඇති වෙමින් නැති වෙමින් යන බව ඇති වෙන දේ නැති වෙන බව ඒක සම්මර්ෂණ වශයෙන්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමකට මුළු විශාල පරාසයක් වශයෙන් කැටිකොට ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. හරි මේ දේශනා කර කර ඉන්න වෙලාවෙම ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා හිතේ. ඒ ඇතිවීම නැතිවීම ප්‍රකට වුණොත් එහෙම ඒකෙන් දා Tamante එක ප්‍රකට වෙච්ච හින්දා ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය උපදිනොත් ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නේද? මේ කය සංසිඳනවා, සැපය ලැබෙනවා, ඒ සැපය සමාධිය ලැබෙනවා. ඒක මාර්ග සමාධිය දක්වාම වර්ධනය වෙන්න පවා පුළුවන්කමක් තියෙන බව. ඒ කියන්නේ මේ මේක එකපාරටම වෙන මොකක්වත් නොකර ඉඳලා ඉඳලා ධර්මයේ ශ්‍රවණය කර ධර්මයේ දේශනා කරද්දි කියලාද හිතන්නේ දැන් මේ කියද්දි නෑ පින්නන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය කරගනිමින් ඉන්න කෙනෙකුට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය කරමින් ඉන්න කෙනෙකුට ඒ වර්ධනය කරමින් ඉන්න කාලෙදී ධර්මයේ දේශනා කරන වෙලාවක මාර්ගහිත පහළ වෙන්න පුළුවන් විමුක්තායතනය පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ඒක තමයි ධර්මය දේශනා කිරීම. ඊළඟට තමයි අපි දැන් වැඩියෙන්ම අපිට මං කිය කාලේ නාස්ති කරා කියලා සත්‍යයන. හරිද? දැන් මං දෙන අවවාදය තමයි ආයතර කර කලින් අහපු ප්‍රශ්නේ අහනවා කර්ණිමෙත් සූත්‍රයේ කිතරයක් කියලා තියෙනවද? සත්‍යයන කරලා තියෙනවද? ඇයි අපේ අර්ථය මොකද්ද සත්‍යයන කිරීමේ? කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කිරීමේ අර්ථය මොකක්ද? කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කිරීමේ අර්ථය. ඒක ලෞකික අර්ථයක්ද ලෝකෝත්තර්ථයක්ද? අපි අපි සාමාන්‍ය අය ගෙදරදී කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කරන්නේ ලෝකෝත්තර අර්ථයකින්ද ලෞකික අර්ථයකින්ද? ලෞකික අර්ථයකින් ඔය මේ ගෙවල් වල තියෙන එද ප්‍රශ්න විසඳ ගන්න හරි මොකක් හරි එකක් කියලා යක්කුන්ගෙන් බේරෙන්න හරි අමනුෂ්‍යයෙන් බේරෙන්න හරි ඔය කියන දෙවියන්ට පින් දෙන්න ඉතින් ඔය කියන වෙලාව නේද? කර්ම සුත්‍රයේ එච්චරයි. නමුත් මේ දේශනා මේක සත්‍යයනා කරනකොට බොහොම ලස්සනට පිළිවෙලට කරණීයමත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා උපදවා ගැනීම සඳහා කළ යුතු කුසලයන් කියලා තමන්ට දැනෙන්න ඕන කළ යුතු කුසලයන් සක්කෝ ජූච සූජූච කියනකොට අර ඒ සක්කෝ කියන වචනේ අර්ථයත් එක්ක තමන් තුළින් ඉපදිය යුතු ධර්මයන් පිළිබඳව දැනි දැනි දැනි දැනි සජ්ජායනා කරන්න ඕන සක්කෝ උජූච ඍජුභාවය හතර අගතියට වහල් වෙන්නේ නැති බව තද වඩා ඍජුභාවය සක්කෝජුච සූජුච සුවච හිත සුවච ස්වභාවය හරි නැමෙන ස්වභාවය කීකරු හිතේ තියෙන කීකරු ස්වභාවය අර දැඩි දැඩි නැති ගතිය සුවචෝචස්ත මුදු මුරුදු ගතිය මම හැම වෙලේම මම මම ගලක් වගේද සමහර අයගේ ජීවිත කොයි වගේද ළඟ ඉන්න අයත් එක්ක ඉන්නේ ගල් ගෙඩි වගේ නේද ගල් ගෙඩි වල හැප්පුණාම හරියට රිදෙනවා නේද එහෙම නැතුව අපි ජීවත් වෙන්න ඕනේ වතුර වගේ. කුලන් වගේ. නේද? කාටවත් හැප්පුණා රිදෙන්නේ නැහැ සිසිලසක් වගේ. ඉතින් ඒ වගේ මු르දු ස්වභාවයක් හැම වෙලේම මගේ ළඟ තියෙනවා. මගේ හිත මු르දුද? මං එහෙමද ජීවත් වෙන්නේ? මේ මගේ ළඟ තියෙන ටික හපාගෙනද මං ඉන්නේ? මට ජීවිතේ පොඩි දේවල් වගේක් හම්බෙලා. අයිතියක් නැති නේද? අයිතියක් නැති පොඩි දේවල් වගේක් හම්බෙලා. ගියක් හම්බෙලා තියෙනවා ඒකේ අයිතියක් නැහැ. අයිතිය ගැන සින්නක් කර ඔප්පුව තිබ්බට වැඩක් නැහැ. මැරෙනකොට දාලා යන්න වෙනවා. ඔන්න මැරෙනකොට තරහ යන්න පුළුවන් ඔප්පුව තිබ්බනම් ඕක ඔච්චර දත් මිටි කාලා අල්ලගත්තර ගමන්නේ. නේද? දරුවෝ අල්ලගෙන සමහර අය. හ්ම්. ලේලිට නම් දෙන්නේ නැහැ කියලා අල්ල ගන්නවා. එහෙම කොහෙද? මමයි පොඩි කාලේ ඉඳන් හැදුවේ අතපය. නේද? අතපය ලොකු කරලා හැදුවේ මමයි. මම සලකපු හැටි දන්නේ මමයි. දැන් මුන්ද ඇවිල්ලා මෙතන නේද මෙයා ලොකු වෙන්න හදනවා දැන් ඉතින් කියලා ඉවර වෙලා අල්ලගෙන. හරි ඒ වගේ නේද එක එක්කෙනා එක එක්කෙනා තම තමන්ට තම තමන්ට හම්බෙලා තියෙන පොඩි කෑල්ල හයියෙන් හපාගෙන. සමහර අය ගෙවල් හපාගෙන. සමහර අය ඉඩම් හපාගෙන. සමහර අය මිනිසු හපාගෙන. නේද? ඈ එක එක ඒවා හපාගෙන ඉන්නේ අපි. ඒ හපාගත්තු දේවල් වලට එහෙම් මෙහෙම් එහෙම් මෙහෙම් පොඩි පොඩි නේද මම ඔය හපාගත්ත කියන්නේ තාක්ක මස් කැල්ල හපාගත්තා වගේ ඒකයි හපාගෙන කියන්නේ එතකොට අනිත් අයත් පන්නනවා ඉතින් මේ පන්නන දේවල් එක මගේ සිත නේද කොච්චරනම් දැඩි ගතියක ඉන්නවද ගල් ගෙඩියක් වගේ නේද අර හපාගත්ත දේවල් එහෙට මෙහෙට දෙන්නතර හැපි හැපි ඉන්නේ ඉතින් පොඩ්ඩක්වත් මුද්දු නැහැ මේ ලෝකේ අතහැරෙන ඇත්තෝ මුද්දුභාවයට පත් වෙනවා ලෝකයේ ඉන්න මිනිස්සු ලෝකය අල්ලගෙන පොර කනකොට ඒ බව දැනගත්ත නුවණ තියෙන ඇත්තෝ ඒවා අතහරිනවා හිංසරේ. හ්ම්. පරිස වචන කියන අයත් එක්ක පරිස වචන කියන්නේ යන්නේ නැහැ. හිස් වචන කියන අයත් එක්ක හිස් වචන කියන්නේ යන්නේ නැහැ. ඇනුම් පද කියන අයත් එක්ක ඇනුම් පද කියන්නේ යන්නේ නැහැ. තරහ වෙන එක අයත් එක්ක තරහ වෙන්න යන්නේ නැහැ. ඉරිසියාකම් කරන අයත් එක්ක ඉරිසියාකම් කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් රවණායට රවණායට රවන්නේ නැහැ. හරිද? බයින අයට බයින්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉතින් ඒවා තමයි අපි පුරුදු කරගන්න ඕනේ. ඒවා පුරුදු කරගත්තේ නැත්නම් අපේ ජීවිතය සුවදායක නැහැ. මු르දු වෙන්නේ නැහැ. ගල්ගෙඩි වගේ ජීවත් වුණා කියලා වැඩක් නැහැ. කාටවත් සහනයක් නැහැ. ඉතින් මු르දු කියලා කියනකොට සක්කෝ ජෝජ සූජිත සුවචෝ චස්ස මුදු අනතිමානී නිහතමානීකම නේද? අපිට ඇති දෙයක් නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් අපිට තියනවද? නෑ. හම්බෙච්ච ඒවා ඔක්කොම අපහු ගඳ හම්බෙලා තියෙනවා. ශරීරය බව එහෙම මේ ශරීරයත් එක්ක විඳින දුක දන්නේ ගන්ධසාර බරුව විඳින දුක දන්නේ තනියම අපි. නේද? ඒත් මේ වගේ කුණු ශරීරයක් තියාගෙන නැති වෙන දේවල් වගේක් තියාගෙන මොන ආඩම්බරකමක්ද? ඒකින්ද ඵලබර වෙන්න ඵලබර වෙන්න නිහතමානී භාවය තමන් ඇති කරගත්තාද? එතකොට සක්කෝජ සුසෝචෝ චස්තමුදුන තිමානී සන්තුෂ්ඨකෝච ලැබෙන ඕනම තත්වයක් ඇත්තේ සන්තෝෂයෙන් ඉන්නවද? සුබර පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වගේ ජීවිතය. සමහර ජීවිත නඩත්තු කරන්න කොහොමද වැඩේ? ගමනක් එහෙම යනවා නම් දවස් දෙක තුනක් ඉන්න කරත්තයක් විතර අරන් යන්න ඕනේ. නේද? බෑග් එක ලොකුයි නඩත්තු කරන්න අමාරුයි. හරියට දේවල් ඕනේ. එයාට උදේ ඉඳන් හැන්දෑව වෙනකන් හරියට එක එක ඒවා ඕනේ. පහසුවෙන් නඩත්තු කරගන්න බෑ. අප්පකිච්ඡෝත අඩුවෙන් කෘත්‍යයන් ඇති කෙනෙක් බවට පත් වෙලාද වැඩියෙන් වැඩ වැඩ වැඩ වැඩි කරගෙනද හැම පැත්තෙම සමහර කට්ටිය හරියට වැඩ වැඩි කරගන්න. ඊළඟට සහැල්ලු ගති පැවතුම් සහැල්ලු ගති පැවතුම් කියන එක දැඩි ගති නැතුව සහැල්ලුකින් මේවා අපි හැම වෙලේම මේ කාරණා සජ්ජායනා කරද්දී බලන්න ඕනේ කර්ණීය මෙත් සූත්‍රයේදී අපි ඒවා සජ්ජායනා කරද්දී ඒ හැඟීම තමන්ගේ හිතට එනවාද කියලා. ඉතින් ඒවා කටපාඩම් කරගන්න ඕනේ. හරිද? හොඳට තේරුමත් එක්ක කටපාඩම් කරගන්න ඕනේ. සිංහලෙන් සිංහල තේරුම pāli වචනයේ තියෙන සිංහල තේරුම ඕක ගොඩක් අමාරුද? කර්ණීය සූත්‍රේ පාඩන්නේ. කර්මමය සූත්‍රයේ පාඩම් හින්දා pāli වචන ටිකත් එක්ක සිංහල තේරුම ටිකක් පොතකින් බලන්න. ඒක ටික දවසක් යද්දි නිකම්ම මතක් වෙනවා. දැන් එක සැරයක් අරගෙන මේක ටික වැඩිපුර කතා කරලා ගමන්නේ මට මොකද මේක මට පුරුදු කරවන්න ඕන කට්ටියට කොහොම හරි. හරිද? එතකොට gederදී ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. හරි? සක්කෝ ජූච සූජූච සූජෝ චස්ස මුදු අනතිමානි සන්තසකෝද සුබර කී කිය නිකන් ඉන්නකොට බලන්න. හරි? ඇත්තට මොකද්ද සුබර කියන්නේ? බස් එකේ යනකොට අර අහවලා මේක කිව්වා මෙහෙයා මේක කිව්වා එදා මෙහෙම වුණා යොව්වනේ කල්පනා කර කර යන්නේ නේද ඉතින් ඒවා කල්පනා කර කර යන්නේ නැතුව බස් එකේ යන ගමන් කල්පනා කර යනවා කර්ණීයමෙත් සූත්‍රය සක්කෝ ජූත හරි මන් දන්නවා සුවච දන්නවා හරි සුබර දන්නවා ඉතින් ඔන්න දැන් මට කියනවා අපේ කිච්ච කියන එක දන්නේ නැහැනේ ආ ගෙදර යනවා ගෙදර ගිහලා මොකද කරන්නේ අර පොත දිගාරලා බලනවා හරිද එහෙම කර කර එහෙම කර කර එහෙම කර කර මේ ඔය හැම අර්ථයකටම තියෙන සිංහල තේරුම Tamange හිතෙන් නැగిලා එන විදිහට දැනගන්න ඕනේ. හරි හැමදාම හැන්දෑවට ඊට පස්සේ කර්ණිමේ සූත්‍රය සජ්ජායනා කරන්ද ඒ සජ්ජායනා කරනකොට අර තේරුමත් එක්කම තේරුම දැනි දැනි සජ්ජායනා කරන්න. හරිද? පුළුවන් පුරුදු වෙන්න. කොහොම හරි පුරුදු වෙලා බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා. මහා ගොඩක් අමාරු නෑ මේ වැඩේ. හරි? මහ ගොඩක් අමාරු නෑ කොහොමවත් අමාරු නෑ. කර්ණීමත් කුසලේ නෑ අන්තං සන්තං පදං අපිසමෙච්ච සක්කෝජි සූජ සූජ දසමුදු අනතිමාන සන්තුස්බෝ සුබරෝච අපගිච්ඡෝච සල්ලවකෝති සම්ද්‍රින්ද්‍රියෝච ඉන්ද්‍රිය සංවර භාවය. නිපක තැනක සුදුසු නුවණ. හරි? අප්පගබ්බු කුලේසු එක එක කුලවල වල අර අප්පගබ්බු කියන්නේ මහා දරුණු තද ගති කියන. ඊළඟට කුලේසු අනුමුද්ද එක එක කුලයන්දී ඕනකට වැඩි අයනවම සමහර අය ඉන්නවා අල්ලපු ගෙදරට ඇලෙනවා. හරිද? ඈ එක එක එක එක අයට වැඩියෙන් වැඩියෙන් ඇලෙනවා. Tamanට මේ මේ ලෝකයේ පින්නත් මේ අනවශ්‍ය විදිහට එක එක කණ්ඩායම් වලට එක එක කුල වලට ඇලුනා කියලා ස්වාමීන් වහන්සේලාට නම් කොහොමත් කුල කුල වල ඇලෙන්න බෑ. නමුත් ගිහියත්තන්ට උනා එක එක එක එක අයත් එක්ක වැඩියෙන් වැඩියෙන් සමහර අයගේ අයියෝ ජීවිත බලන්න බෑ. එතන ගෙදර ටිකක් වෙලා ඉන්න අල්ලපු ගෙදර තව ටිකක් වෙලා ඉන්න. ආ එතන මේ මිනිසුන්ට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ යන්න කියන්නත් බෑ මොකවත් නැහැ මේක ගිහිල්ලා එතන ලැදිලා ඉන්නවා නේද ඒ විතර මිනිසුන්ගේ ඉදහාව සම්පූර්ණ තමන්ගේ වැඩක් බලාගෙන පුරුදු නැද්දහම කියන්න බලන්න නේද තමන්ට කොච්චර ප්‍රයෝජනවත් වැඩ කරන්න පුළුවන්ද ඒදි හැම වෙලේම ගිහිල්ලා කොහේට කරගන්න ඉතින් උඩ ගන්නවා ඉතින් කයිය නේද ඉතින් වැඩක් වෙන්නේ නැති මේ ජීවිතේ විනාශ කරගන්න හොඳ නැහැ ඒකින්ද ඔය විදිහට ඒ අර්ථයන් ධර්මයන් වලට අනුව තමන් ඒ කර්ණීය සූත්‍රය හොඳට සජ්ජායනා කරන්න දවසකට එකතරා පුරුදු වෙන්න ඕනේ. පිළිපතක් ගන්නකො පිළිපතේ කර්ණීය සූත්‍රයේ සිංහල තේරුම තියෙනවා. අපිට උනන්දු වෙන්නේ නැතිකමයි තියෙන්නේ. අද ඊට පස්සේ කිසිම කෙනෙක් තේරුම දන්නේ නැතුව කර්ණීය සූත්‍රය දේශනා සජ්ජායනා කරනවා එහෙම නෙවෙයියෝ. හරිද? එහෙම බෑ. දැන් තහනම් වෙන්න ඕනේ ඒවා. දැන් ඇති මේ කෝලන්නත් නඩ හිටියා. හරිද? ඒකින කර්ණීය සූත්‍රය හොඳට තේරුමත් එක්ක සජ්ජායනා කරන්න දවසකට එක සැරයක්. ඒක ටික දවසක් ඇද්දි හොඳට පුරුදු වෙයි. බලන් අරගෙන තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්න පුළුවන්. මොකද දවසකට එක සැරයක් මගේ උතුම් තිබිය යුතු ධර්ම මොනවද කියලා තමන්ට මතක් වෙනවා එතකොට. මෛත්‍රිය මතක් වෙනවා. ඒක බාණ්ඩ එක තැනක තියෙනවා විහාරෝසනා පටික සංඥා. හරිද? සුඛිනෝ ආකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. හරි සියලුම සත්වයෝ ශාන්ත භාවයටපත් වේවා. සුවපත් භාවයටපත් වේවා. අය දෙවිතරන් නෙවෙයි දෙන්නේක් දෙන්නේක් අතරවත්වත් පටික සංඥාවක් ගැටෙන සංඥාවක් ඇති නොවේවා. බලන්න ඒක කියනකොට කොච්චර ගැඹුරු හැඟීමක් එන්න ඕනද කියලා නේද? දෙන්නේක් දෙන්නේක් අතරවත්වත් ගැටෙන සංඥාවක්වත් වැරදි වචනයක්වත් ඇති නොවේවා. බලන්න මේ දෙන්නෙක් අතර එක්කෙනෙක් එක්කෙනෙකුට ගැටෙනවා ඒකින්ද අනිත් එක්කෙනා ඒකින්ද අනිත් එක්කෙනාට පරුස වචන ඇහෙනවා මම කෙනෙක් එක්ක තරහ ගියාම අර පැත්තෙන් මාත් එක්ක ගැටෙනවා මේ පැත්තෙන් පරුස වචන කියනවා. එතකොට මේ දෙකම දෙන්නටම පීඩාවක්ද නැද්ද? දෙන්නට එහෙම පරුස වචන කියාගත්තට පස්සේ දවස් ගාණක් යනකම් ගිනි අරගෙන වගේ දෙන්න. නේද? ඒවා හින්දා හුස්ම ඇද ඇද දඟලනවා. ඒවා හින්දා තව හරිය පීඩාවෙන් ඉන්නවා. ඉතින් එහෙම පීඩාවක් කාටවත්වත් සිද්ධ නොවේවා කියලා. හරිද? ඒත් එවැනි හැඟීමකින් දවසකට එක සැරයක් කර්ණිමේ සූත්‍රය කියන කර්ණිමේ සූත්‍රයේ තියෙන මෛත්‍රී වර්ණ ආකාරය ගැන. නේද? චිත්තං තරං නිසින්නෝ ආසයානෝ ආයාව තස්ස විගත මිද්දෝ. ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. හරි. ඉතින් මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ. තමන්ගේ ඕරස පුත්‍රයා රකින්නවා වගේ තමන්ගේ ඕරස පුත්‍රයා ගැන තියෙන හැඟීම වගේ තමන්ගේ එකම දරුවා කෙරෙහි අම්මෙකුට තියෙන හැඟීම වගේ හැඟීමක් ඔක්කොටම හරිද? ඉතින් ඒ වගේ එහෙම කොච්චරනම් සුවදායක තත්ත්වයක්ද ඒක කියලා දැනගෙන කර්ණීමේ සූත්‍රය දැනි දැනි දැනි දැනි සජ්ජායනා කරලා ඉස්සෙල්ලාම නම් අමාරු වෙයි. මෙහෙම කරොත් එහෙම ඒක සිහිය වැඩෙන්න හේතුවක් වෙනවා. වීර්ය වැඩෙන්න හේතුවක් වෙනවා. හරිද? ඊළඟට මේක හරියට සජ්ජායනා කරන්න හේතුවක් වෙනවා. ආන්ගේම සජ්ජායනා කරනකොට විතක Tamanට ඒ ක්‍රමානුකූලව සිහියෙන්ම සජ්ජායනා කරනකොට Tamanට ප්‍රමෝදය ඇති වෙන්න තියෙන ඉඩ කඩක් දවසක හොඳ සමාධියක් වැඩි. හරි දවසක එහෙම කරගෙන යනකොට හිත එකඟ වෙයි. හරි වෙනකට වැඩි ලොකු සතුටක් අත්විඳින්න පුළුවන්. ප්‍රමෝදය, ප්‍රීතිය, කය සංසිඳෙන ස්වභාවය අත්දකින්න පුළුවන්. බොහෝම හිමින් තේරුමත් එක්ක සජ්ජායනා කරන දවසකට එක සැරයක්. එතකොට හාත්පසින්ම ආරක්ෂාව ලැබෙනවා. ඊළඟ කාරණාව තමයි අර කොහොමද කරන්නේ ඒ අනුවිතක්කේහි අනුචාරේහි මේ මනසානුපෙක්කති ඒක භාවනාව කියන්නේ ඒකයි තමන් දැනගත්තු ධර්මය හිතෙන් චේතසානුවිතක්කේහි අනුවිචාරේහි මනසානුපෙක්කති යතා යතා සෝතස්මින් ධම්මේ අත්ථ පරිසංවේදික හෝති ධම්ම පරිසංවේදිත මේ ඒ දැනගත්තු ධර්මය අනුව විතක් ඒවා ඒ අනුව යමින් විතක්ක ਵਿਚාරය ඇති කර ගන්නවා. ඒ කියන්නේ ඒවා අනුව නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම කරනවා. මනසින් දකිනවා. එක තැනකට වෙලා ඉඳගෙන දැන් අපි අහපු ධර්මයක් මෙනෙහි කිරීම කරනවා කියන එකයි මේ කියන්නේ. ආන් එහෙම ධර්මයේ මෙනෙහි කිරීම මේ මේ මේ කියන්නේ භාවනා කරනවා කියන එකයි. ඉති පරිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සබ්දානත්තා මේ විදිහට තියෙන්නේ. නේද? එතකොට අහගත්ත ධර්මය කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අත්තිමස්මින් කායේ කේසාලෝ මානකාදන්තා තචෝ මන්සං නහාරු අත්ති අත්තිමිජ්ජම් මේ විදිහට ඒ ඒ දැනගත්ත ධර්මය තමන්ගේ මනසින් දැකීමේ අන්නේ මනසින් දකිමින් ඉන්න වෙලාවකදී අපිට කොයි වෙලාවක හරි ඒ ප්‍රමෝදය ඒකනම් වැඩිපුර වෙන්න තියෙන වාර ගන්න ගොඩාක් වැඩි ප්‍රමෝදය උපදිනවා ප්‍රීතිය උපදිනවා ඒ ඉතින් ඒ ඒකත් අර මේ සමහර ඇත්තෝ මේකත් අපි කියලා මෙව කමන්නේ මම ගොඩක් කියලා තියෙනවා නමුත් ආයෙ මතක් කරන්න ඕනේ දැන් අසුභ භාවනාව කියලා ගන්නකොට සමහර ඇත්තෝ මනසින් මනසානුපෙක්කිතා නෙවෙයි භාවනාවගේ සත්‍යයනා කරනවා එතකොට ඒක ඒක සත්‍යයනා කොටසේදී අර්ථ පරිසංවේදී ධම්ම පරිසංවේදී වුණොත් හොඳයි හරිද? එතකොට මනසානුපෙක්කිතා වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ කේ කේකිලොම් නියද සම්මස්නහර 60 60 මිදුළු ආදී කොටස් මෙනෙහි කරන්න හිතෙන්නේ ඒවා කොයි විදිහට වර්ණ සංකාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත වර්ණ වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් පිහිටි තන වශයෙන් සහ ඒ හැදිලා තියෙන දේවල් වශයෙන් ආශ්‍රයකට තියෙන දේවල් වශයෙන් අපිට මෙනෙහි කරන්න ඕනේ. මේ වශයෙන් ඇත්තටම මේවා පිළිකුල්ද පිළිකුල් නැද්ද කියලා මෙනෙහි කිරීම පැත්තකින් තියලා සමහර අය මොකද කරන්නේ? කේසා ලෝමානකා දන්තා රතෝ මන්තන්නහරු අට්ටි අට්ටි මිජං කියලා එකයි කියලා ගන්න නිකන් ඉන්නවා. කියවලා ගන්නවා නේද? නැත්නම් කවුරු හරි කියන එකක් අහගෙන ඉන්නවා. කවුරු හරි කියන එකක් අහගෙන ඉන්නවා කියන්නේ එතකොට මනසානුපෙක්ඛිතාවද? නෑ ඒක ධර්ම ශ්‍රවණයක්. භාවනාව කියලා සමහර කට්ටිය එක්කෙනෙක් කියනවා එක්කෙනෙක් අහගෙන ඉන්නවා. ඒක ඒක නරක දේ වුණාද? නෑ ඒක ධර්ම ශ්‍රවණයක් වෙනවා. හරිද? සමහර අය දැනගත්ත ධර්ම වාක්‍යයක් කියවනවා භාවනාව කියලා. එතකොට ඒක මොකද්ද? සත්‍යයනාවක් වෙනවා. හරිද? මනසම්පෙක්කිතා කියලා කියන්නේ මනසින් දැකීම. ඒවා අනුවිතක්කේහි අනුවිචාරේහි. ඒවා අනුයමින් නැවත නැවත නැවත නැවත විමසීම. දැන් නැවත නැවත විමසුතු එක්කෙනෙකුට තමයි පින්නත් මේ අර සජ්ජායනා කරනකොට හොඳින්ම මේ සජ්ජායනාවට අදාළව හැඟීම් උපදින්නේ. හැඟීම් උපදින්නේ. හරිද? එතකොට යම්කිසි කෙනෙක් කියනකොට ඒ ඒ ඒ ඒ තුල හැඟීම් උපදින්න නම් හේතනත්තා හොඳින් ඒවා විමසා තිබිය යුතුයි. අද හොඳට මරණය ගැන විමසලා තියෙන කෙනෙකුට කවුරු හරි කියන ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය නියතයි මරණය නියතයි කියලා කවර කියන දේ අහගෙන හිටියොත් ඒ අනියත ස්වභාවය මරණය නියත ස්වභාවය තුළ ප්‍රමෝදය උපදින්න පුළුවන්. හරිද? ඇයි අනියතයි කියනකොට තමන් ඔయిత කලින් මෙනෙහි කරලා තියෙන අනියත ස්වභාවය පිළිබඳ වූ සියලු හැඟීම් පැටිකොට තමන්ගේ හිතේ සිහිය උපදිනවා තමන්ගේ හිතෙන් ලොකු හැඟීමක් උපදින්නේ අර අනියත බව මෙනෙහි කරලා තියෙන කෙනෙකුට. මරණය ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවා කියලා නොයේකුත් කාරණානුව මනසින් දැකලා තියෙන කෙනෙකුට මරණය නියත වශයෙන්ම සිද්ධ වෙනවා කියලා කවුරුහරි කියනකොට ඒක ප්‍රබල හැඟීමක් උපදිනවා. කෙලෙස් අඩු වෙන්න හේතුවක් වෙනවා. එහෙම නැති කිසිම දෙයක් කරපු මනසින් විමසපු නැති ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය වෙන විදිහට සම්මා සතිය ආදී වර්ධනය නොකරපු කෙනෙක් කවුරු හරි කියන එක අහගෙන ඉතිහාම සද්ද රසයට විතර හිත එකඟ වෙනවා. හරිද? ශබ්ද රසයේ විතරක් හිත එකඟ වෙන ස්වභාවය තියෙනවා. ඉතින් එතකොට මේ අපිට මේක අවශ්‍ය ප්‍රතිඵලය එන්නේ නැහැ. ඒකින්ද මේ ඒකින්ද මේක හරියටම දැනගෙන කරන්න ඕන වැඩක්. හරිද? හරියටම දැනගෙන කරන්න ඕන වැඩක්. මම ඊළඟට බලන්න ඊළඟ කාරණාව සමාධිය. සමාධිය ගැන අපි කතා කරා. මේ සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය යම් නිමිත්තක සිත් ඒකාග්‍රතාවයක් තියෙන වෙලාවක Tamanට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් කිසි වැටහීමකට එන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකාග්‍රහිත ඒ ඒ වෙනත් අපි තියාගන්නේ අන්‍යතරම් සමාධි නිමිත්තන් සුද්ධිතං හෝති සුමන සිත් සුමනි සිකතං මේ මනස යහපත් ආකාරයටපත් වෙලා ඒ වගේම ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සත්‍ය ස්වභාවය වැටහෙන තත්යකට ඒ සමාධියපත් වෙන්න පුළුවන්. ඇයි? ඒකාග්‍ර හිත පංච උපාදානස්කන්ධෙහි යෙදෙනකොට ඒ පංච උපාදානස්කන්ධෙහි යථා ස්වરૂපය ඒ මනසට වටහාගත හැකියාව තියෙනවා. ඉතින් එන්න ඒ වගේ චිත්ත සමාධියක ඉන්න වෙලාවක අපිට මේ මාර්ග සමාධිය උපදින්න පුළුවන්කම තියෙනවා පංච පාදානස්කන්ධයේහි වර්ධනයකින්. ඉතින් ඒකින්ද මේ විමුක්තායතන උපදින්න නම් මේ ආකාරයට අපි නිවැරදි ආකාරයට කටයුතු කරන්න ඕනේ. දැන් එහෙනම් ධර්මය ශ්‍රවණය කරන හැටි දන්නවා මතකයිද? කුස්සිය වැඩ කරන ගණනුන බණ අහන්න ඕනේ. ඒකෙන් විතරක් සාහනයකටපත් වෙලා බෑ. දවසකට එක සැරයක් හරි හරියට ඉඳගෙන ඒකටම අවධානය යොමු කරලා බණ අහන්න ඕනේ. ඊළඟට පොඩ පොඩ බණ කියන්නත් පුරුදු වෙන්න ඕනේ එක එක්කෙනාට පොඩ පොඩ. හරිද? බණ කෑලි ටික ටික හරි කියන්න ඒවා එතකොට සූදානම් වෙලා ඉඳලා ටික ටික හරි කියලා දෙන්න ඕනේ. ඊළඟට ඒ ඊළඟට සජ්ජායනා කරද්දී හරියට හරියට සජ්ජායනා කරන්න ඕනේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න මම කිව්වා කර්මින සූත්‍රය දවසකට එක සැරයක්වත් හරියට කරන්න කියලා. ඊළඟට ඊළඟට අපි කිව්වේ මනසානුපෙක්කිතා භාවනා සිද්ධ කරන්න ඕනේ මනසින් දකින්න ඕනේ තමන් සමාධිය වර්ධනය කරගන්න ඕනේ මේ කාරණා පහ වර්ධනය කරගත්තොත් තමයි අපිට කවදා හරි කාරණා පහෙන් එකකදී නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ හරිද පහෙන් එක හොඳයි එහෙනම් මම හිතනවා හැම දිනාටම පැහැදිලි කියලා අපි සූත්‍ර ධර්මයක් සාකච්ඡාවට ගන්න මේ වගේ අපිට අවශ්‍ය බොහෝ කරුණු ඒක රාශි කර ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් අද දවසේත් නිවසට වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයට ඒ ධර්ම ශ්‍රවණය කිරීමට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන පින්වන්ත පිරිසයි. ඒකින්ද මේ ධර්ම ශ්‍රවණය කරපු නිවසට වෙලා ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරන් අධිෂ්ඨාන කරන්ද තම තමන් ධර්ම ශ්‍රවණය කරලා ලබාගත්තා වූ ආනිසංස වාරය මේ මැදිරියේ වාසය කරන ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තේ පින්වන්ත අයට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති